ආරක්ෂාව කාටද ලබා දෙන්නේ කියලා තීරණය කරන්නේ අමාත්‍යාංශ මට්ටමේ. එතකොට යම් කිසි කෙනෙකුට යම් කිසි තර්ජනයක් තියෙනවා නම් බුද්ධිංශ වලින් වාර්තා කැඳවලා ඊට පස්සේ ඒ කමිටුවෙන් තීරණය කරනවා දෙනවද නැද්ද කියලා ආරක්ෂාව.